අද අපි ටිකක් ගැඹුරට යන්නයි හදන්නේ. අපිට හරිම සුවිශේෂී මූලාශ්‍රයක් ලැබිලා තියෙනවා. ඒ තමයි මීතිරිගල නිස්සරණ වනේ පූජ්‍ය උඩිරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ පවත්පබු මහා සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවක කොටසක්. ඉතින් අපේ අරමුණ මේකෙන් මේ ඉගැන්වීම් වල තියෙන ප්‍රායෝගික හරය අරගෙන අද කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට කොහොමද මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා බලන්නේ. ඔව්. ඒක තමයි වැදගත්ම දේ. මොකද මේ සාකච්ඡාවේදී අපි වැඩිපුරම අවධානය යොමු කරන්නේ වේදනාව කියන සංකල්පයට. පුදුම දේ තමයි මේ අවුරුදු 2500කට කලින් කතා කරපු දේවල් ගැන අද බටහිර මනෝවිද්‍යාව පවා ලොකු උනන්දුවක් දක්වන එක. ඒ කියන්නේ මේකේ කාලානුරූපී වටිනාකමක් තියෙනවා. ඇත්තලම සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව කියන්නේ හරිම කෙටි කොටසක්. ඒත් අද තියෙන මානසික පීඩනයත් එක්ක මේ කොටසට ලැබිලා තියෙන වටිනාකම නම් ගොඩක් ඉහළයි. එහෙනම් අපි පටන් ගමු අර මුල්ම පියවරෙන්. Tamanට දැනෙන දේ ඒ දැනෙන විදිහටම අඳුන ගැනීම. මූලාශ්‍රය මේකට කියනවා පජානාති කියලා නේද? ඒකේ මොකක්ද ඇත්තටම අදහස් වෙන්නේ? හරි. පජානාති කියන්නේ සරලවම කිව්වොත් දැන ගැනීම. Tamanට සැප වේදනාවක්, දුක් වේදනාවක්, එහෙම නැත්නම් ඒ දෙකම නැති උපේක්ෂා සහගත වේදනාවක් ආවම ඒකේ විදිහටම කිසිම ලේබල් එකක් ගහන්නේ නැතුව දැන ගැනීම ආ දැන් මට සැපක් දැනෙනවා කියලා දැනගන්නවා. දැන් දුකක් දැනෙනවා කියලා දැනගන්නවා. එච්චරයි. ඒකේ එල්ලිලා ඉන්නවත් ඒකෙන් පැනලා දුවන්න හදන්නවත් නෙවෙයි. නිකම්ම බලාගෙන ඉන්නවා. ඒක අහනකොට ලේසි වගේ පේනුණාට ඇත්තටම කරන්න ගියාම හරි අමාරුයි නේද? මොකද අපි පුරුදු වෙලා ඉන්නේ සැපක් ආවම ඒක තව තවත් ඕනේ කියලා හිතන්න. දුකක් ආවම අනේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා ඒකත් එක සටන් කරන්න. මට හිතෙන්නේ මුලාශ්‍ය තියෙන අර ඊතල දෙකේ උපමාව මෙතෙන්දී හරිම වැදගත්. අනිවාර්යයෙන්ම. ඒක තමයි මේකේ තියෙන ප්‍රබලම මනෝවිද්‍යාත්මක මෙවලමක්. බලන්න කායික වේදනාව කියන්නේ පළරිණී ඊතලිය. ඒක අපිට පාලනය කරන්න අමාරුයි. ලෙඩ වෙනවා, අඩතුරු වෙනවා ඒක ජීවිතේ කොටසක්. හැබැයි ඒ වේදනාව ආවට පස්සේ අපි හිතින් හදාගන්න කතාවක් තියෙනවා. මානසික දුකක්. ඔව්. මේක කවදාවත් හොන වෙන එකක් නෑ. මගේ ජීවිතේම ඉවරයි. ඇයි මටම මෙහෙම වුනේ කියන ඒ මානසික දුක අන්න ඒක තමයි දෙවෙනි ඊතලය. පුදුමේ කියන්නේ මේ දෙවෙනි ඊතලය අපිමයි අපිට විඳගන්නේ. ඒ කියන්නේ වේදනාව කියන එක නොවැළක්විය හැකි දෙයක්. නමුත් දුක් විඳීම කියන එක අපේ තෝරා ගැනීමක්. ඒකද මේ කියන්නේ. ඒත් ඒක ටිකක් හිත හදාගන්න අමාරුවේ ඒක හරියට තමන්ගේ හැඟීම් මර්ධනය කරනවා වගේ දෙයක් නෙවෙයිද? නෑ, හරිම හොඳ ප්‍රශ්නයක්. මේක හැඟීම් මර්ධනය කිරීමක් නෙවෙයි. ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මේක හැඟීම් දිහා පැහැදිලිව බැලීමක්. මූලාශ්‍රය මේකට කියන්නේ ප්‍රත්‍යක්ෂිතක්. එහෙම නැත්නම් වෙන් කරගත්තු හිතක් කියලා. තමන්ගේ වේදනාව දිහා බලන්නේ හරියට දොස්තර කෙනෙක් තුවාලයක් දිහා බලනවා වගේ. දොස්තරේ තුවාලයක තරහ ගන්නෙ නෑ ඒක ගැන දුක් වෙවින්නෙත් නෑ ඒකේ ස්වභාවය නිරීක්ෂණය කරලා ප්‍රතිකාර කරනවා ඒ වගේ අපි පළවෙනි ඊතලේ ඒ කියන්නේ කායික වේදනාව ඒ විදිහටම පිළිගන්නවා ඒ මත තවත් මානසික දුකක් කියන දෙවෙනි ඊතලේ එකති කරගන්නේ නැතුව ඉන්න සතිය අපිට උදව් කරනවා මට මතක වෙනවා ආනාපාන සතිය ගැන මූලාශ්‍රයේ තිබුණු කාරණය හුස්ම ඇතුළට අරගෙන ආපහු එළියට දාන අතරේ තියෙන පොඩි නිශ්ශබ්දතාවය. ඒ හිදස. අලුතින් භාවනා කරන කෙනෙක්ට ඒක දැනෙන්න පුළුවන් හිත හිස්සුණා වගේ. භාවනාව වැරදුනා වගේ. ඒත් ඒකත් වේදනාවක් කියලා කියනව නේද? ඕ ඒක තමයි අදුක්කම සුඛ වේදනාව. එහෙම නැත්නම් උපේක්ෂා සහගත වේදනාව. ඒක සැපකුත් නෙවෙයි දුකකුත් නෙවෙයි. හරිම සියුම්. ඒ නිශ්ශබ්ද මොහොත අඳුන ගන්න එක. ඒකත් එක්ක කලබල නොවි ඉන්න එක තමයි පුහුණුව. එකෙන් අපි ඉගෙන ගන්නවා හැමදේම සැප හෝ දුක කියන අන්ත දෙකට වැටෙන්නේ නැහැ කියලා. හරි. එතකොට හැම සැපක්ම එක වගේද? මම රසවත් කෑමක් කාලා ලබන සතුටයි අමාරු වැඩක් ඉවර කරලා ලබන තෘප්තියයි අතර වෙනසක් තියනවාද? මූලාශ්‍රය මේ වගේ හැඟීම් වර්ග කරනවාද? අනිවාර්යයෙන්ම. ඒක තමයි ඊළඟ ගැඹුරු කාරණය. මූලාශ්‍ර වේදනාව තවත් විදිහකට බෙදනවා සාමිස සහ නිර්ාමිස කියලා. සාමිස කියන්නේ ඔබ කිව්වා වගේ පංච ඉන්ද්‍රියෙන් පිනවීමෙන් ලබන අර ලෞකික සැපය. ආ රස කෑමක්, ලස්සන දර්ශනයක් වගේ දේවල්. ආ අද අපේ මුළු පාරිභෝගික සමාජයේම වැළඳ දැන්වීම් ලෝකියම දුවන්නේ මේ සාමිස සැපය කියන ඉන්දනින්. ඒත් එක්ක ජීවිතේ සාමාන්‍ය දෙයක් නේද? ඒකේ මොකක් හරි වැරදක් තියමාද? වරදක් තියනවා කියනවට වඩා මූලාශ්‍රය. ඒකේ ස්වභාවය පැහැදිලි කරනවා. ඒක හීන, ලාමක, කවදාවත් සම්පූර්ණයෙන් තෘප්තිමත් වෙන්න බැරි සැපයක් කියලයි කියන්නේ. හරියට ලුණු වතුර බොනවා වගේ. හ්ම්. බිව්වට පිපාසය නිවෙන්නේ නැහැ. නිවෙන්නේ නැහැ. තවත් වැඩි වෙනවා. මූලාශ්‍රයේ තියෙන සෙල්ලම් ගෙදර උදාහරණය හරිම අපූර්වයි. පොඩි ළමෙක් අලකොල ඉනිකෑලි එකතු කරලා සෙල්ලම් ගයක් හදනවා. ඒක යාට මාලිගාවක්. කවුරු හරි එක පෑගුවත් ඒ ළමයා මහ හයියෙන් අඬනවා. ඒත් වැඩිහිටියෙකුට ඒක හරිම සුළු දෙයක්. අනේ වගේ ප්‍රඥාවන්තයෙකුට අපි මේ සාමිස සැපේ පස්සේ දුවන එක පේන්නේ අර ළමයාගේ සෙල්ලම වගේ. ඒකේ වටිනාකම తాවකාලිකයි. හරි. ඒක පැහැදිලි. එතකොට निराமிස කියන්නේ निराமிස සැපයක් තියෙනවා වගේම निराமிස දුකක් ගැනත් මූලාශ්‍රය කතා කරනවා. ඒක ටිකක් පරස්පරයි වගේ නේද? දුක කොහොමද හොඳ වෙන්නේ? ඔව් ඒක තමයි මේ ගමනේ තියෙන අභියෝගාත්මක නමුත් ලස්සනම කොටස. निराமிස දුක කියන්නේ මේ ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරන්න දරන උත්සාහය කරන කැපකිරීම. හරියට ව්‍යායාම කරනකොට දැනෙන මහන්සිය වගේ. ඒ මහන්සියේ දුක්ක් ඒත් ඒකෙන් ශරීරය ශක්තිමත් වෙනවා. ගිහි කෙනෙකුට නම් උදේ පාන්දර නැගිටලා භාවනා කරන්න නිදිමත කැප කරන එක. පැවිදි කෙනෙකුට නම් හිත එකඟ කරගන්න කරන සාධනාවේ තියෙන අභියෝගය. අන්න ඒක තමයි निराமிස දුක්ඛ. මහාසිව තෙරුන්ගේ කතාව මෙතනදී මතක් වෙනවා. උන්වහන්සේ අවුරුදු 32ක් තිස්සේ මේ निराமிස දුක වින්දා කියලා කියනවා. ඇත්තම ඒ කතාවෙන් මේකේ ගැඹුර හොඳටම පේනවා. මහාසිවිතරුන් කියන්නේ දහස් ගණනක් ශිෂ්‍යයන්ට ධර්ම ඉගෙනු මහා ප්‍රඥෙක්. නමුත් Tamange විමුක්තිය පස්සට දාලා තිබුණේ. දවසක් ශිෂ්‍යෙක් එක මතක් කළාම උන්වහන්සේ හැමදේම අතහැරලා භාවනා කරන්න යනවා. ඒත් ඒක ක්ෂණිකව සාර්ථක වෙන්නේ නැහැ. අවුරුදු 30ක් යනකල් කිසිම ප්‍රගතියක් නැහැ. අවුරුදු 30ක්. හිතන ඒ කාලය තුල උන්වහන්සේට දැනෙන්නේ නැති කලකිරීම, සැකය, මට බික කරන්න බැරිද මම බැරදි පාරකද යන්නේ කියලා ඒත් උන්වහන්සේ උත්සාහය අතහරින්නේ ඒ නොසැලෙන උත්සාහය කියන निराமிස දුක වරුණුදු 32ක් විඳලා තමයි අවසානයේ රහත් භාවයටපත් වෙන්නේ. ඉතින් මේ ගමන ක්ෂණික විසඳුමක් නෙවෙයි ඒක කැපවීමක්. හරි. එහෙනම් අපි වේදනාව, ඒ කියන්නේ අපේ හැඟීම් දිහා බලන්න ඉගෙන ගත්තා. දැන් අපි යන්නේ ඊටත් වඩා සියුම් තැනකට. ඒ තමයි චිත්තානුපස්සනාව. සිත දිහා බැලීම. මූලාශ්‍රය කතා කරනෝ රාගසිත සහ වීතරාගසිත ගැන. මෙතෙන්දි මොකන්ද කරන්න ඕන? මෙතන තියෙන අදහස ඇත්තටම විප්ලවීයයි. මූලාශ්‍රය කියන්නේ Tamange රාගසිතක්. ඒ කියන්නේ ඇලීමක් සහිත සිතක් ආවම කරන්න තියෙන එකම දෙයයි. ඒ තමයි මේක රාගසිතක් කියලා දැනගැනීම පමණයි. ඒකත් එක්ක සටන් කරන්නවත් ඒක ආපු එක ගැන Tamanටම දොස් කියා ගන්නවත් ඒක බලෙන් යටපත් කරන්න හදන්නවත් නෙවෙයි. නිකම්ම දැන ගැනීම. හරියට දොස්තර කෙනෙක් ලෙඩෙක්ව පරීක්ෂා කරලා ආ මේ තියෙන නියුමෝනියාව කියලා රෝග විනිශ්චය කරනවා වගේ. එයා ඒ ලෙඩේත් එක්ක තරහ ගන්නේ නැහැ. මුලින්ම කරන්නේ ඒක මොකද්ද කියලා හඳුනා ගැනීම. ඒ දැන ගැනීමම තමයි පළවෙනි පියවර. ඒත් ඒක හරිම නිෂ්ක්‍රීය ප්‍රවේශයක් වගේ නේද? සමහර සිතුවිලි තිනවා හරිම විනාශකාරී. කාට හරි හානියක් කරන්න හිතන ද්වේෂසිතක් ආවම ඒක දිහාට නිකම්ම බලාගෙන ඉන්නක හරිද? අන්න ඒක තමයි මේකේ දෙවෙනි කොටස. අපේ මෙවලම් කට්ටලේ තියෙන්නේ එක මෙවලමක් නෙවෙයි. මූලාශ්‍රයේ ද්වේධාවිතක්ක සූත්‍රය ගැනත් සඳහන් කරනවා. ඒක තමයි ඔබ කියන ක්‍රියාශීලී ප්‍රවේශය. ඒ අනුව ද්වේෂ විතර්කයක් වගේ අකුසල් සිතුවිල්ලක් ආවම අපි ඒකේ ආදීනව. ඒ කියන්නේ ඒකෙන් ඇතිවෙන නරක ප්‍රතිඵල ගැන කල්පනා කරනවා. මේ සිතුවිල්ල දිගටම පැවතුනොත් මට මොකද වෙන්නේ? මගේ හිත අපිරිසිදු වෙනවා. අනිත් අයට මොකද වෙන්නේ? මගේ වචන ක්‍රියා නිසා අනිත් අය රිදෙනවා. මේ විදිහට ඒ සිතුවිල්ලේ තියෙන භයානකකම નિසරු බව මෙනෙහි කරනකොට ඒක ඉබේම අයින් වෙලා යනවා. ඒ කියන්නේ අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි නිකම්ම නිරීක්ෂණය කරන එක. අනෙක තමයි ඒ සිතුවිල්ලේ ආදීනව දැකලා ඒකෙන් සිත මුදව ගන්න උත්සාහ කරන එක. හරියටම මේ ක්‍රම දෙකෙන් කවදා මොනේකරි පාවිච්චි කරන්න කියන එක තමයි ප්‍රඥාව කියන්නේ. සමහර වෙලාවට හිතේ මතුපිටින් ඇවිත් යන පොඩි සිතුවිල්ලකට නිකම්ම දැනගැනීම ප්‍රමාණවත්. ඒත් හිතේ ගැඹුරින් එන බලවත් අකුසල සිතුවිල්ලක් ආවම අර ක්‍රියාශීලී ප්‍රවේශය අවශ්‍ය වෙනවා. අර නිකම්ම දැනගැනීමේ ක්‍රමේ තියෙන බලය ගැන මූලාශ්‍රය අපූරු නූතන උදාහරණයක් තියෙනව නේද? අධික කේන්තියෙන් පෙළුණු තරුණයෙක් ගැන. ඔව් ඒක බටහිර මනෝචිකිත්සා කසායනික සිදුවීමක්. මේ තරුණයාට තියෙන පාලනය කරගන්න බැරි කේන්තියක්. ඒ නිසාම මත්පැන් වලටත් ඇබ්බැහි වෙන ඔහුට උපදෙස් දෙනවා කේන්තිය එනකොට ඒ හැඟීමට කිසිම විනිශ්චයක් දෙන්නේ නැතුව මට දැන් කේන්තියක් දැනෙනවා කියලා Tamanටම කියාගන්න කියලා. ඒක ඇතුලෙන් බලාගෙන ඉන්නවා මිසක් ඒකත් එක්ක එකතු වෙලා කෑ ගහන්න යන්නේ ඒක ඇත්තටම පුදුමයි. නිකම්ම හැඟීමට නමක් දෙන එක ඒක නිරීක්ෂණය කරන එකේ මෙච්චර ලොකු වෙනසක් වෙන්න පුළුවන්ද? ප්‍රතිඵලය මොකද්ද උනේ? ප්‍රතිඵලය ඇදහිය නොහැකි තරම්. සති 8ක් වගේ කෙටි කාලයක් තුල ඔහුගේ කේන්තිය සහ මත්පැන් පානය කියන ගැටලු දෙකම විසඳලා තියෙනවා. ඔහු දන්නේ නැහැ මේක බුදුදහමේන සති භාවනාවක් කියලා. නමුත් ඒ ක්‍රමේ තියෙන බලය, ඒ කියන්නේ හැඟීමක් ආවම ඒකත් එක්ක එකතු වෙනවා වෙනුවට ඒකෙන් පොඩ්ඩක් ඈත් වෙලා බලාගෙන ඉන්න එකේ බලය එතනදී ප්‍රායෝගිකවම ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේ මුළු සාකච්ඡාවෙන්ම මට පැහැදිලි වෙන දෙයක් තමයි අපි හැමදාම කරන්නේ අපේ හිතත් එක්ක සටන් කරන එක. මේ වගේ දේවල් හිතන්න එපා. ඇයි මට මෙහෙම හිතෙන්නේ කියලා අපි අපිත් එක්කම රණ්ඩු වෙනවා. ඒත් මේ ඉගන්වීමෙන් කියන්නේ ඒ සටන නතර කරලා හිත දිහා කුතුහලයෙන් බලන්න කියලයි. හරියටම සටන් කරනවා වෙනුවට තේලුම් ගන්න උත්සාහ කිරීම. වේදනාවේ ගොරෝසු මට්ටමින් පටන් අරගෙන සිතේ සියුම් ස්වභාවයන් දක්වා යන මේ ක්‍රමානුකූල ගමන. නූතන ජීවිතේ සංකීර්ණතා මැද වුණත් අපිට අනුගමනය කරන්න පුළුවන් ඒකෙන් ලැබෙන නිදහස, Tamanගේම මනස Tamanට පාලනය කරගන්න පුළුවන් කියන විශ්වාසය ඒක හරිම වටිනවා. මේ කතා කරපු හැම දෙයකින්ම පස්සේ මගේ හිතේ එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. අපි නිතරම උත්සාහ කරන්නේ අපේ නරක සිතුවිලි, රාගය, ද්වේෂය වගේ දේවල් නැති කරන්න. ඒත් සිතුවිල්ල කාපු ගමන් ඒකට නරකයි කියලා ලේබල් කරන එකමෙන් අපි මේ සිතුවිල්ලත් එක්ක තවත් द्वේෂයකින් තවත් නොසන්සුන්කමකින් බැඳෙනවා වෙන්න බැරිද? ඒ නරකයි කියන විනිශ්චය සම්පූර්ණයෙන්ම අතහැරලා රාගසිතක් ආවම කිසිම කලබලයක් නැතුව ආ මේ තියෙන රාගසිතක ස්වභාවය කියන නිකම්ම කුතුහලෙන් බැලුවොත් ඒකේ මොන වගේ නිදහසක් දැනේද? ආයිබෝවන් අපි හැමෝම අපේ හැංගියම් එක්ක ඔළුව ඇතුලේ දුවන සිතුවිලි එක්ක හැමදාම ගනුදෙනු කරනෝ නැද්ද? සමහර වෙලාවට දුකක් කේන්තියක් ආවම ඒකෙන් ගැලවෙන්න බැරුව දවස් කරන් දුක් විඳිනවා. ඉතින් ඇත්තටම මේකට පැහැදිලි ක්‍රමවේදයක් මොකක් හරි මෙවලම් කට්ටලයක් තියනවාද? අද අපි කරන්න යන්නේ ඒකට උත්තර හොයන එක. අපි බලමු මේ පැරණි ඉගැන්වීම් අරගෙන අද දවසේ පීඩණයට ඔරොත්තු දෙන්න පුරුවන් ප්‍රායෝගික මානසික මෙවලම් ටිකක් හදාගන්න පුරුවන්ද කියලා. ඔව් මෙතෙන්දි තියෙන ලොකුම අභියෝගය තමයි අපේ පුරුද්ද. අපි පුරුදු වෙලා තියෙන නරක සිතුවිල්ලක් වේදනාවක් ආවම ඒකත් එක්ක පුරබදින එක. එක්ක ඒක යටපත් කරන්න හදනවා නැත්නම් ඒක ගැන දුක් වෙනවා. නමුත් මේ මූලාශ්‍ර වලින් අපිට කියා දෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රවේශයක්. ඒ කියන්නේ ඒක නැති කරන්න හදන එක නෙමෙයි. ඒක එන හැටි දැනගෙන ඒකට හසු නොවි ඒක දිහා ප්‍රඥාවෙන් බලන්න පුරුදු වෙන ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ගැන. හරි. එළම අපු ඒ වැඩපිළිවෙල දිගහරමු. මුලින්ම පටන් ගමු ලොකුම පැහැදිලිම දෙයකින් ඒ තමයි වේදනාව. එමත් නැත්නම් හැඟීම්. මුලාශෝල මේක ප්‍රධාන කොටස් තුනකට බෙදනවා නේද? සැප, දුක සහ අර ඒ දෙකම නැති මැදහත් හැඟීම. නෝ සුඛ දුක්ඛ සහ අදුකම සුඛ වේදනාව ඒත් ඊට වඩා ගැඹුරු වර්ග කිරීමක් ගැනත් මේ දේශනාවල අවධානය යොමු කරනෝ ඒ තමයි සාමිස සහ निराමිස කියන බෙදීම මේක අපේ එදිනදා ජීවිතයට හරිම වැදගත් සාමිස ඒ කියන්නේ මොකද්ද සාමිස කියන්නේ ඇස කන නාසය වගේ ඉන්ද්‍රියන් හරහා භෞතික දේවල් ඇසුරෙන් ලබන ලෞකික සැප හෝ දුක හිතන්නකෝ රසවත් කෑමක් කාලා ලබන සතුට හොඳ සින්දුවක් අහලා ලබන සතුට මේ ඔක්කොම සාමිස සැප ආ එතකොට ඔබ කියන්නේ අපි දකින හැම විරද දැන්වීමක්ම සමාජ මාධ්‍යවල දකින හැම අන්බොක්සිං වීඩියෝ එකක්ම ඇත්තටම අපේ මොළය පුහුණු කරන්නේ මේ සාමිස සැප හොයන්න කියලාද? ඒ කියන්නේ අපිව නිරන්තරයෙන්ම පුරුදු කරවන්නේ එළියෙන් එන ක්ෂණික සතුටක් හොයන්න. හරියටම මූලාශ්‍රයේ සඳහන් වෙන්නේ යම් තාක් කෙනෙක් මේ සාමුවිස සැපයට ගිජු වෙනවද ඒ තාක් ඒ හිත निराமிස සැපයට අඳ වෙනවා කියලයි. निराமிස කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ භාවනා කරනකොට ධර්මය ගැන හිතනකොට කාට හරි උදව්වක් කරලා ලබන සතුට වගේ ලෞකික බැඳීම් වලින් මිදුණු අධ්‍යාත්මික තලයක තියෙන සැපයක්. ම්ම් ඒක හරියට සීනි වැඩි බීමක් වගේ. ඒක බීපු ගමන් හොඳයි. ඒ ටිකකින් පිපාසය තවත් වැඩි වෙනවා. නිරාමිස සැපය පිරිසිදු වතුර වගේ. ඔව්. ඒකෙන් ඇත්තටම සංසිඳීමක් ලැබෙනවා. එතකොට දුකක් ආවම ඒක දරාගන්න ප්‍රායෝගික ක්‍රමයක් ගැනත් මේ මූලාශ්‍රවල කියවෙනවා. මං හිතන්නේ ඒක තමයි අර ප්‍රසිද්ධ ඊතල දෙකේ උපමාව. ඔව් ඒක ඊටාම බලවත් උපමාවක්. මූලාශ්‍රය විස්තර කරන විදිහට සාමාන්‍ය කෙනෙකුට දුකක් ආවම ඒක හරියට ඊතල දෙකක් වදිනවා වගේ. පළවෙනි ඊතලේ තමයි කායික වේදනාව. ඒක ලෙඩක් වෙන්න පුළුවන්, අනතුරක් වෙන්න පුළුවන්. ඒක අපිට පාලනය කරන්න බෑ. ඒ දෙවෙනි ඊතලේ තමයි අපිම අපිට ගහගන්න එක. ඒ කියන්නේ ඒ වේදනාව ගැන දුක් වෙමින්, කම්පා වෙමින්, අනේ ඇයි මට මෙහෙම වුනේ කියලා හිතමින් ඇති කරගන්න මානසික වේදනාව. හරි මට මේක හරියටම තේරුණාද බලන්න. එතකොට පළවෙනි ඊතලේ අපිට වළක්වන්න බෑ. ඒක ජීවිතේ කොටසක්. හැබැයි දෙවෙනි ඊතලේ කියන්නේ ඒකට අපි දක්වන ප්‍රතිචාරය. ඒ කියන්නේ අපි ඒකට අපේ ඔරුව ඇතුලේ හදාගන්න කතාව. එතකොට මේ ඉගෙනවීමේ අරමුණ පළවෙනි ඊතලේ නවත්වන එක නෙවෙයි අපි අපිටම ගහගන්න දෙවෙනි ඊතලෙන් බේරෙන එක. ඒක හරිද? සම්පූර්ණයෙන්ම හරි. ප්‍රායෝගික උපදේශය තමයි සිහිය පිහිටුවලා කායික දුක සහ මානසික දුක අතරට පරතරයක් හදාගන්න එක. වේදනාව දැනෙනකොට ඒක ගැන කතාවක් හදන්නේ නැතුව මේක වේදනාවක් කියලා විතරක් දැනගන්න එක. එතකොට Tamanගේ වේදනාව දිහා පිටස්තර කෙනෙක් වගේ බලන්න පුළුවන් වෙනවා. ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒක තමයි දෙවිනි ඊතලෙන් බේරෙන විදිය. හරි. එතකොට අපි වේදනාව වගේ ලොකු හැඟීමක් එක්ක ගනුදෙනු කරන විදිය ගැන කතා කළා. ඒත් ගොඩක් වෙඩාවට ප්‍රශ්නේ තියෙන්නේ හැඟීමටත් වඩා ඒක වටේ දුවන අර නොනවතින සිතුවිලි ලූප් එකේ. කොහොමද අපි අපේම හිත කියව ගන්න පටන් ගන්නෙ? ඔව් ඒක තමයි චිත්තානුපස්සනාව. මෙතනදී උපදේශයේ හරිම සරලයි වගේ පෙනුනට හරිම ගැඹුරුයි. ඒ තමයි මුලින්ම තමන්ගේ හිතේ තියෙන දේ ඒ විදිහටම ලේබල් එකක් ගහන්නෙවත් විනිශ්චය කරන්නෙවත් නැතුව අඳුරගන්න එක. හිතේ රාගයක්, ඒ කියන්නේ සරාගසිතක් ආවම දැන් මගේ හිතේ රාගයක් තියෙනවා කියලා දැනගන්නවා. ද්වේෂයක්, ඒ කියන්නේ සදෝසසිතක් ආවම දැන් මගේ හිතේ ද්වේෂයක් තියෙනවා කියලා දැනගන්නවා. ඒ වගේම රාගය නැති වීතරාග හිතක්, ද්වේෂය නැති වීත දෝෂ හිතක් තියෙන වෙලාවත් ඒ විදිහටම දැනගන්නවා. ඒක ටිකක් අමාරුයි වගේ නේද? දැන් මට කේන්ති කියලා දැනගත්ත ගමන් මගේ පළවැලි ප්‍රතිචාරය වෙන්නේ එක්කෝ ඒක ගැන වර්ධකාරී හැඟීමක් ඇති කරගන්න එක නැත්නම් ඒ කේන්ති හරි කියලා ඔප්පු කරන්න හේතු වෙන්න එක. නිකම්ම නිකම් මේක කේන්තියක් කියලා දැනගෙන ඉන්න එකෙන් මොකක්ද ඇත්තරම වෙන්නේ? ඒක සුයක් ලැබෙනවද? ඒක තමයි පුදුමම දේ. ඒ හුදු දැනගැනීම තුලම පුදුමාකාර සුව කිරීමේ ශක්තියක් තියෙනවා. මේ දේශනාවල අපූරු කතාවක් තියෙනවා බටහිර රටක අධික කේන්තිකාර තරුණයෙක් මනෝචිකිත්සාවකට යනවා. ඔහුට උපදෙස් ලැබෙනවා කේන්ති එනකොට හිත ඇතුලේ වෙන කිසිම දෙයක් නොකර මට දැන් කේන්ති මට දැන් කේන්ති කියලා නැවත නැවත කියන්න කියලා. මූලාශ්‍රයේ සඳහන් වෙනවා ඒ දැනගැනීමෙන්ම විතරක් සති 8ක් යද්දී ඔහුගේ කේන්තිය සහ ඒ නිසාම ඇතිවලා තිබුණු අධික මත්පැන් පානයත් සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා කියලා. ඒක ඇත්තටම පුදුමයි. ඒ කියන්නේ සිතුවිල්ල එක සටන් කරන එක නවත්තලා ඒක දිහා බැලුවම ඒකේ බලය ඉබෙම අඩු වෙනවා කියන එකද? ඔව්. මොකද අපි ඒක විනිශ්චය කරනකොට ඒකත් එක්ක තර්ක කරනකොට අපි කරන්නේ ඒ සිතුවිල්ලට තව ශක්තියක් දෙන එක. ඒක හරියට ගින්නකට දර වගේ ඒත් ඒක නිකම්ම නිකන් දැනගත්තම අපි ඒකට ශක්තිය දෙන එක නවත්තනවා කාලයක් ඇද්දි ඒක ඉබේම නිවිලා යනවා හැබැයි මේ ගමන තනියම යන එක විශේෂයෙන්ම දැනුම විතරක් එකතු කරගෙන ඉන්න එක කොච්චර අනතුරුදායකද කියන එකට මේ මූලාශ්‍රවල හොඳ කතාවක් තියෙනවා. මහා සිව තෙරුන්ගේ කතාව නේද? මං හිතන්නේ ඒක අද කාලේ අපිට විශේෂයෙන්ම තොරතුරු හොයන්න හරිම ලේසි යුගයකින් අපිට ගොඩක් වැදගත්. අනිවාර්යයෙන්ම මහාසිවතිරුන් කියන්නේ අද කාලේ යගිද කිව්වොත් මහාචාර්යවරයෙක් වගේ කෙනෙක් දහස් ගණනක් ශිෂ්‍යන්ට උගන්වපු රහත් වෙච්ච ශිෂ්‍යම් බව හිටපු කෙනෙක්. හැබැයි උන්වහන්සේ හැමතිස්සෙම කළේ අනුන්ට උගන්වපු එක විතරයි. Tamange අධ්‍යාත්මික දියුණුව ගැන හොයලා බැලුවේ නැහැ. දවසක් උන්වහන්සේගේ රහත් වූ ශිෂ්‍යයෙක් ඇවිත් ස්වාමීනි ඔබ වහන්සේට හුස්ම ගන්නවත් වෙලාවක් නැද්ද කියලා වක්‍රාකාරයෙන් මතක් කළාම තමයි උන්වහන්සේට තේරෙන්නේ Taman අනුන්ට පාර පෙන්නමින් Taman මතරමං වෙලා කියලා. හා ඒ කතාව ඇත්තටම හිතට වදිනවා ඒක හරියට ආම්චා එක්ස්පර්ට් කෙනෙක් වෙන එක වගේ ඔක්කොම න්‍යාය දන්නවා අනිත් අයට උපදෙස් දෙනවා ඒ තමන්ගේ ජීවිතයට ඒක එකතු කරගන්නේ නැහැ ඒකෙන් පැහැදිලි වෙනව නේද මේක දනුම ගැන දෙයක් නෙවෙයි ප්‍රායෝගික පුහුණුවක් කියන එක හරියටම ඊට පස්සේ මහා සිවතෙරුන්ට අවුරුදු 32ක් මහන්සි වෙන්න වෙනවා අධිගම ලබන්න. ඒකෙන් පේන්නේ දැනුම කොච්චර තිබුණත් ඒක ප්‍රායෝගිකව වඩන්නේ නැත්තම් ප්‍රතිඵලයක් නැති බව. ගෘහස්ත ජීවිතේදිත් එහෙමයි. අපි කොච්චර පොත් කියවුවත්, දේශනා ඇහුවත් ඒක Tamange හිත දිහා බලන්න පාවිච්චි කරන්නේ නැත්තම් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි ප්‍රායෝගිකව තැනට එමු. දැන් අපි දන්නව වේදනාවට දෙවෙනීතලියෙන් ගහගන්නේ නැහැ. හිතේන දේ දැනගන්නවා කියලා. ඒත් එදිනෙදා වැඩක් කර කර ඉන්නකොට හිතට එන නරක අකුසල් සිතුවිල්ලක් එක්ක ඒ මොහොතේම ගනුදෙනු කරන්න පුළුවන් ප්‍රායෝගික මෙවලම් මොනවද මේ මූලාශ්‍රවල තියෙන්නේ. ඒකට විතක්ක සංඨාන සූත්‍රය ඇසුරින් හරිම පැහැදිලි ක්‍රමානුකූල උපක්‍රම මාලාවක් මෙවලම් පහක් ගැන සඳහන් කරනවා. වැදගත්ම දේ තමයි මේවා එකක් බැරි වුණොත් අනික පාවිච්චි කරන පියවරෙන් පියවර යන ක්‍රමවේදයක් වීම. අපි මේ මෙවලම් පෙට්ටිය ටිකක් ඇරලා බලමු. මොකද්ද පළවෙනි මෙවලම? නරක සිතුවිල්ල වෙනුවට හොඳ සිතුවිල්ලක් ආදේශ කිරීම. උපමාව තමයි දක්ෂ වඩු කාර්මිකේ දිරාපත්තුණු ලී ඇණයක් ගලවන්න ඒ වෙනුවට හොඳ ලී ඇණයක් තියලා මිටියෙන් ගැහුවම පරණ එක ඉබේම එළියට පනිනවා. ඒ වගේ කාමය ගැන සිතුවිල්ලක් එනකොට ඒ වෙනුවට අත්තරීම ගැන මෙනෙහි කරනවා. තරහක් ආවොත් ඒ වෙනුවට මෛත්‍රිය වඩනවා. ආ මේක නූතන මනෝවිද්‍යාවේ න සංජානන චර්යා චිකිත්සාව. ඒ කියන්නේ CBT වගේ නේද? එතනදිත් කරන්නේ ඍණාත්මක සිතුවිලි රටාවක් හඳුනාගෙන ඒක සක්‍රියව ධනාත්මකටකින් ආදේශ කරන එක. ඒත් සමහර සිතුවිලි තියෙනවා එහෙම ලේසියෙන් ආදේශ කරන්න බැරි හිතේ ඇලෙන සුළු ඒවා. ඒ වගේ එකකට මොකද කරන්නේ? ඒකට තමයි දෙවනි ක්‍රමය තියෙන්නේ. ඒ තමයි ඒ සිතුවිල්ලේ තියෙන ආදීනව එහෙමත් නැත්නම් භයානකකම ගැන සලකා බැලීම. මේ රාග සිතුවිල්ල දිගටම තිබුණොත් මේක ක්‍රියාවට නැගුවොත් මටත් අනුන්ටත් අයහපතක් වෙනවා. මේක මගේ හිතේ සැනසීම නැති කරනවා කියලා ඒකේ නරක ප්‍රතිඵල ගැන හිතන එක. හරි. තුන්වෙනි ක්‍රමය නම් මට ටිකක් පුදුම හිතෙන එකක්. ඒ සිතුවිල්ල ගණන් නොගෙන ඉන්න එක. අසති අමමනසිකාර. ඒක හරියට ප්‍රශ්නෙන් පැනලා යනවා වගේ නෙවෙයිද? පැනලා යනවා නෙවෙයි. ඒකට ශක්තිය දෙන එක නවත්තනවා. මේකත් හරිම ප්‍රායෝගිකයි. මූලාශ්‍රයේ තියෙන ලස්සන උපමාවක්. හරියට අපි ඇස් පියා ගන්නවා වඩේ නැත්නම් වෙන පැත්තක් බලා ගන්නවා වඩේ. හැම සටනක්ම කරන්න ඕනේ නැහැ. සමහර සිතුවිලි හරියට අන්තර්ජාලයේ අවදානේ හොයන ට්‍රූල්ස්ලා වගේ. අපි ඒවට ප්‍රතිචාර දක්වන්න ගියොත් ඒ අය දිනුම්. ඒ නිසා හොඳම දේ තමයි ඒක නොසලකා හැරලා තමන්ගේ වැඩේ කරගෙන යන එක. ඒක හොඳ උපමාවක්. හරි. ඒකිනුත් බැරි වුණොත් හතරවෙනි මෙවලම මොකද්ද? හතරවෙනි ක්‍රමය තමයි ඒ සිතුවිල්ලේ හේතු සහ මූලයන් විශ්ලේෂණය කිරීම. මේ සිතුවිල්ල මට ඇති උනේ කොහොමද? මොන හේතුවක් නිසාද මේක ආවේ? කියලා ඒකේ මුල හොයාගෙන යන එක. ඒකේ හේතු ප්‍රත්‍ය ටික දැක්කම ඒකේ තියෙන හරයක් නැති බව තේරෙනවා. අවසාන වශයෙන් පස්වෙනි ක්‍රමය. මේ කිසිම දෙයකින් බැරි වුණොත් මූලාශ්‍රයේ යෝජනා කරන දේ ටිකක් සැරයි වගේ. ඒ තමයි බලහත්කාරයනේ සිතුවිල්ල යටපත් කරන එක. හොව් ඒක තමයි අන්තිම විසඳුම. මූලාශ්‍රයේ සඳහන් වෙන්නේ දතට දත තද කරගෙන දිව තල්ලේ තද කරගෙන ඒ විතර්කයේ යටපත් කරනවා කියලා. හරියට බලවත් මිනිස්සෙක් ඊට වඩා දුර්වල මිනිස්සෙක්ව බෙල්ලෙන් අල්ලලා යටපත් කරනවා වගේ. හැබැයි වැදගත්ම දේ තමයි මේක පස්වෙනි පියවර. අන්තිම විකල්පය වීම. ඉතින් මේ සියල්ලම අපිට තේරෙන්නේ මේක එක රැයකින් වෙනස් වෙන්න පුරුවන් දෙයක් නෙවෙයි. මේක හරියට මාංශ පේශියක් වර්ධනය කරනවා වගේ ටිකින් ටික දවසින් දවස පුහුණු වෙන්න ඕන ක්‍රමානුකූල ගමනක් කියනක ලේද? හරියටම. මේක වැටි වැටි නැගිටින ගමනක්. එකවරක් වැරදුනා කියද ප්‍රශ්නයක් නැහැ. වැදගත් වෙන්නේ වැරදුන බව දැනගෙන නැවත උත්සාහ කිරීම. අද වැරදුනාට හෙට ආයෙත් පටන් ගන්නවා. ඒ ඉවසීම සහ උත්සාහය තමයි මේ මාර්ගයේ හරය. අපේ අද මේ විමර්ශනයෙන් පැහැදිලි වෙන ප්‍රධානම දේ තමයි අධ්‍යාත්මික දියුණුව කියන්නේ නරක හැඟීම් හෝ සිතුවිලි නැති තැනකට යන එක නෙවෙයි. ඒ වෙනුවට ඒවා එනකොටම දැනගෙන ඒවට හසු නොවි ඒවා එක්ක ප්‍රඥාවෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්න එක. මේක දවසින් දවස මොහොතින් මොහොත පුහුණු කළ යුතු කුසලතාවය. අවසාන වශයෙන් සිතන්නට මෙවැනි අදහසක් ඉතිරි කරන්න කැමතියි. මූලාශ්‍රවල කියවෙනවා රාග, ద్వේෂ, මෝහසිත අඳුරගන්නවා වගේම රාගය නැති, ඒ කියන්නේ වීත රාග, ద్వේෂය නැති, ඒ කියන්නේ වීත දෝෂ මොහතවල් ගැන දැනුවත් වෙන්න කියලා. අපි නිතරම අවධානය යොමු කරන්නේ අපේ හිතේ තියෙන වැරදි අඩුපාඩු ගැටලු ගැන. හරියට කණ්ණාඩියක් ඉස්සරහට ගිරින් මූණේ තියෙන කුරුලෑව විතරක් බලනවා වගේ. ඒ වෙනුවෙත අපේ හිතේ තරහක් නැති, කේන්තියක් නැති, සංසුන්ව තියෙන මොහොතවල ටිකත් ආ මේ තියන්නේ ද්වේෂය නැති සිතක් කියලා ඒ විදිහටම හඳුනා ගන්න පටන් ගත්තත් Tamangeම යහපත් ස්වභාවය එක්ක තියෙන සම්බන්ධතාවය කොයි විදිහට වෙනස් වෙයිද? සමහර විට සුය පටන් ගන්න එතනින් වෙන්න පුරුවන්. මහා සතිපට්ඨාන සූත්‍රයේ වේදනා සහ චිත්තානුපස්සනාවන් ගැන කතා කරන මේ දේශනා මාලාව නූතන ගිහි ජීවිතේට කොහොමද ගලපගන්නේ? අද අපි ඒ ගැන ටිකක් ගැඹුරින් බලමු. ඔව්. මොකද දේශනාවල හරිම පැහැදිලිව කියනවා මේ ලෞකික, ඒ කියන්නේ සාමිස සැපයයි ලෝකෝත්තර, ඒ කියන්නේ නිර්ාමිස සැපයයි අතර වෙනස. හ්ම්. ඒත් ඉතින් නූතන ගිහි ජීවිතයේදී අර නිර්ාමිස සුවේ කියනක ප්‍රායෝගිකව අත්විඳින එක ලොකු අභියෝගයක්. ඒක ඇත්ත. මොකද අපේ මුළු ලෝකෙම නේද වෙළඳ දැන්වීම් සමාජ මාධ්‍ය ආර්ථිකයම ඔව් ආර්ථිකයම ගොඩනැගිලා තියෙන්නේ අර සාමිස සුවේ වටා. ඉතින් එහෙම පරිසරයක ධ්‍යාන සුයක් වගේ ගැඹුරු දෙයක් ගැන කතා කරනකොට එක හීනයක් වගේ. හරියටම හීනයක් වගේ දැනෙන්න පුළුවන්. දේශනාවෙම කියවෙනවා නේද? මනුස්ස හිතක් සාමිස සැප්ට නතු යවන තාක් ඒ හිත නිර්ාමිස සැප්ට අන්ධ යවනවා කියලා. ඉතින් ඒක තමයි ලොකුම බාධකය. ඉතින් මං හිතන්නේ අපිට කරන්න පුරුවන් පළවෙනිම යෝජනාව තමයි මේ නිර්ාමිස සුවය කියන සංකල්පයම ටිකක් වෙනස් විදිහට දකින්න එක. ඒ කියන්නේ ඒ කියන්නේ ඒක අර ගැඹුරු සමාධි තත්ත්වයන්ට විතරක් සීමා වෙච්ච ළඟා වෙන්න බැරි දෙයක් විදිහට බලන්නේ නැතුව. ආ එදිනෙදා ජීවිතේ ගේනවා. ඔව් එදිනෙදා ජීවිතේම තියෙන ඉන්ද්‍රිය පිනවීමෙන් තොර සරල පොඩි ශාන්ත මොහොතවල් එක්ක සම්බන්ධ කරන්නේට එතකොට අර දුර ඉලක්කයක් වෙනුවට ඒක දෛනික පුහුණුවක් වෙනවා. ඒක හොඳ ප්‍රවේශයක්. හිතන්නකෝ අපි රැකියාවේදී ලොකු ව්‍යාපෘතියක් ඉවර කරනවා. කවුරු තගය කරයිද, පාඩි වෙඩි වෙයිද, එහෙම නැත්නම් ලොක්ක මොනවා කියයිද කියලා හිතන්නේ නැතුව. තමන්ගේම හිතට එකඟ වේක ඉවර කළාම දැනෙන නිහඬ සතුටක් තියෙනව නේද? අනිවාර්යෙන්ම එක. ලයික් එකකින් ලැබෙන සතුටට වඩා කොච්චර වෙනස්ද? ඔව්, ගොඩක් ගැඹුරුයි, තිරසාරයි, ඒක වෙන්න පුළුවන් නිරාමිස සුවයක ආරම්භය. හරියටම එම නැත්තම් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි කෙනෙක්ට උදව්වක් කළාම දැනෙන දේ. අපි මේක තවක් ප්‍රායෝගික කරන්න මේව දෙයක් යෝජනා කරන්නත් පුළුවන්. මොකක්ද හැමදාම රැට පොඩි වෙලාවක් අරගෙන එදා දවසේ අත්විඳපු එකහු සාමිස සුවයක් හිතන්නකෝ රස කෑමක් වගේ දෙයක්. හරි. සහයක නිරාමිස සුවයක්. ඒ කියන්නේ සමහර විට කිසිම දෙයක් නොකර නිහඬව තේ කෝප්පයක් බීපු මොහොතක් වෙන්න පුළුවන්. ඒ දෙක පොතක ලියාගන්න පුරුදු වෙන එක. ඒක ඒක සිත් ගන්න සුළුයි. ඒත් එහෙම ලියාගන්න ගියාම ඒකත් තවත් එක to do list එකක මැඩක් වෙලා ඒකෙන් වෙන්ඩුනේ දේ නැති වෙන්න ඉඩක් නැද්ද? හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අද මම නිර්ාමිස සුවයක් ලැබුවද කියලා හොයන එක තවත් පීඩනයක් වෙන්න පුළුවන් නේද? ඔව් ඒක හරිම වැදගත්. මෙතනදී ආරමුණ වෙන්න ඕන ජයග්‍රහණ ලැයිස්තුගත කරන එක නෙමේ මෘදු නිරීක්ෂණයක්. ආ හරියට විද්‍යාඥයෙක් වගේ කුතුහලයෙන් බලනවා. හා රස කෑමෙන් පස්සේ හිතට දැනුනේ මෙහෙමයි. ඒක ටිකකින් ගියා. හැබැයි නිහඬව හිටපු මොහොතේ දැනුණු ශාන්තිය ඊට වඩා වෙලා තිබුණා වගේ. Tamanට මේ වෙනස අත්දැකීමෙන් තේරුම් ගන්න එක. හරි, ඒ පැහැදිලි කිරීම හොඳයි. එතකොට අර දේශනාවේ කියවෙන නෙක්ඛම්ම විතක්ක. ඔව්. ගිහි ජීවිතෙන් නික්මීමේ සිතුවිලි. ඒකත් මේකට සම්බන්ධයි නේද? ඒක අර හැමදේම අතෑරලා යනව වගේ ලොකෝට දකින්නේ නැතුව දවස ඇතුලේ කරන පොඩි අත්හැරීම්. ඔව්. උදාහරණයක් විදිහක නිකමට ෆෝන් එක බලන්න හිතෙන ආසාව විනාඩි 10කට විතරක් අතහරින එක. හරියටම. එහෙම නැත්නම් කේන්තියෙන් වචනයක් කියන එන ආසාව අතහරින එක. අනවශ්‍ය බඩුවක් ඔන්ලයින් ගන්න යනකොට ඒ ආසාව අතහරින එක මේ හැම පොඩි ජයග්‍රහණයක්ම निराமிස සුවයට දොරක් කරිනවා. ඒත් ඒ වගේ පොඩි අත්හැරීමක් කරන්නත් ඒ එන ආසාව දිහා වෙන් වෙලා බලන්න පුරුවන් වෙන්න බෑ. ඔව්. ඒක තමයි ඊළඟ ලොකුම අභියෝගය. න්‍යාය විදිහට වෙන් වෙලා බලන්න එක ගැන කතා කරන්න ලේසියිනේ. හ්ම්. තමන්ගේම වේදනාව දිහා අනුන්ගේ වේදනාවක් වගේ බලනවා කියන එක කොච්චර බලවත්ද? ඒත් රැකියාවේදී කවුරු හරි අසාධාරණ විදිහට බනිනකොට එන කේන්තිය මැද්දේ කොහොමද එහෙම බලන්නේ? ඒක ඇත්ත. මොකද මේ දේශනා මාලාව ආරණ්‍යගත භික්ෂූන් වහන්සේලාට කරපුවා. ඒ පරිසරයයි ගියෙකුගේ අවිධිමත් සංකීර්ණ ජීවිතයයි කියන්නේ දෙකක්. ඔව්. ඉතින් අර ශාන්ත නිරීක්ෂණයයි චිත්ත වේගේ ගැටුමයි අතර තියෙන පරතරය පියවන්න අපිට පුරුවන් දේශනාවේ තියෙන මූල ධර්මම පාවිච්චි කරලා මානසික ප්‍රථමාධාර කට්ටලයක් වගේ දෙයක් ගැන හිතන්න. මානසික ප්‍රථමාධාර ඒක හොඳ යෙදමක්. ඒත් ඇත්තටම හදිසි අවස්ථාවක ඒ කට්ටලේ මතක් කරගෙන පාවිච්චි කරන්න තරම් සිහියක් අපිට තියනවාද? අපි ගොඩක් වෙලාවට ප්‍රතික්‍රියා කරන්නේ ස්වයංක්‍රීයව. ඕ ස්වයංක්‍රීයව නේද? ඒක ඇත්ත. ඒ නිසා තමයි මේ ප්‍රථමාධාර හරිම සරල ශාරීරිකව සම්බන්ධ දෙයක් වෙන්න ඕන. එතකොට මතක් කරගන්න ලේසි. දේශනාවේ තියෙන දතින් දත තද කරගෙන කියන රූපකේම ගමුකෝ. හරි. හිතන්න ඔබට හොඳටම කේන්තියන්න ඊමේල් එකක් යනවා. ඒකට උත්තරේ ටයිප් කරන්න කලින් තප්පර 5කට විතරක් අත් දෙක තදින් මිටු මොලව ගන්නවා. ආ ශාරීරික දෙයක්. ඔව්. ඒ මිට මොලාවගෙන ඉන්නකොට ඇඟට දැනෙන තද ගතියත් එක්කම හිතේ නැගෙන අර සදෝස සිතුවිල දිහා බලනවා. ආ දැන් මට කේන්ති ගිහින් කියලා නිකන් ලේබල් කරනවා. ඊට පස්සේ තමයි තීරණය කරන්නේ මොකද්ද කරන්න කියලා. අර ශාරීරික ක්‍රියාව මානසික නැංගුරක් වෙනවා. ඒක හරිම ප්‍රායෝගිකයි. අර ස්වයංක්‍රීය ප්‍රතික්‍රියාවයි සවිඥානික ප්‍රතිචාරයයි අතර පොඩි ඉඩක් හදාගන්නවා වගේ. එතකොට ඒ ප්‍රථමාදාර දෙන්න කලින් Tamanට තුවාල වෙන්න පුළුවන් තාම හොනවද කියලා දැනගෙන ඉන්න එකත් වැදගත් නේද? අනිවාර්යයෙන්ම. සමහර විට ප්‍රේරක සිතියමක් වගේ දෙයක් ට්‍රිගර් මැප් එකක්. ඊටාම හොඳ අදහසක්. දවස ඇතුලේ Tamanට සරාග, හෙවත් ඇලීම, එම නැත්නම් සදෝස, හෙවත් ගැටීම ඇති කරන සුලබ තැන් ටිකක් හඳුනගන්න එක. උදාහරණයක් විදිහට ට්‍රැෆික් එකේදී වෙන වාහනයක් ඉස්සරහට දාන්න එක. හ්ම්. එහෙම නැත්නම් මීටින් එකකදී තමන්ගේ අදහසට කවුරු හරි විරුද්ධ වෙන එක. ඔව්. ඔය වගේ දේවල්. ඒත් ඒ සිතියම හදනකොට තමන්ගේ දුර්වලතා ටික ලයිස්තුගත කරනකොට මම කොච්චර දුර්වලද කියලා හිතලා තවත් අධෛර්යමත් වෙන්න ඉඩක් නැද්ද? හරිම වැදගත් ප්‍රශ්නයක්. නැවතත් මෙතනදිත් අරමුණ වෙන්න ඕන ස්වයං විවේචනය නෙමෙයි. දත්ත රැස් කිරීම. ඔව්, දත්ත රැස් කිරීම. ආ, මේ වගේ වෙලාවට මගේ හිත මෙහෙමයි හැසිරෙන්නේ. කියලා කුතුහලයෙන් නිරීක්ෂණය කරන එක. ඒ ප්‍රේරක හඳුනගත්තම ඒකට කලින්ම සැලසුම් කරන්න පුළුවන්. ආ ඒක හොඳයි. හරි. ඊළඟ වතාවේ ට්‍රැෆික් එකේදී මෙහෙම දෙයක් වුණොත් මං කරන්නේ ගැඹුරු හුස්ම තුනක් ගන්න එක කියලා කලින්ම තීරණය කරලා තියෙනවා. එතකොට ඒ මොහොතේදී අපි අසරණ නැහැ. අපිට සැලසුම්ක් තියෙනවා. ඒක හොඳයි. ඒ වගේම අසති අමනසිකාර කියන සංකල්පය. සිහි නොකිරීම. ඒකත් මේකට සම්බන්ධ කරන්න පුළුවන්. ඕ නූතන ඩිජිටල් ජීවිතයට හරියටම දේශනාවේ තියෙනවා නේද මහා පාර කියනකොට හමු වෙන හැමෝමත් එක්කම නොගැටි යනවා වගේ කියලා. ඕ ඒ වගේම ෆෝරම් එකට එන හැම නොටිෆිකේෂන් එකක් එක්කම සමාජ මාධ්‍යයේ තියෙන හැම වාදයක් එක්කම නොගැටි ඉන්න ගන්න සවිඥානික තීරණ ඒකත් වෙන්වි බැලීමේ හොඳ පුහුණුවක්. ඕ ඉතින් මේ විදියට සිතුවිලි එක්ක නොගැටී ඉන්න පුරුදු වෙනකොට අපි නිතරම දකින්නේ දුක, ඇලීම, ගැටීම වගේ දේවල් නේ. දේශනාවෙත් මේ දුක්ඛ ආධිනම ගැන ගොඩක් කතා කරනවා. ඒක ඇත්ත. ඒත් ඒක දිගටම අහගෙන ඉන්නකොට සමබර ජීවිතයක් ගත කරන්න හදන ගිහියෙකුට හිතෙන්න පුළුවන් මේක හරීම සෘණාත්මකයි ජීවිතේ එපා කරන දෙයක් කියලා. හ්ම්. දේශනාවෙම කියනවා නේද? හුඟ දෙනෙක් හිතන්නේ සර්වඥාන් වහන්සේ සුඛය ඉදිරිපත් කරගෙන කරන දේශනාවක් කියලා හිතාගන්න අමාරුයි කියලා. ඒකෙන් භාවනාව ගැනම කලකිරෙන්න පුළුවන්. ඒකේ තම සාධාරණ පොදු වැරදි වැටහීමක්. ඉතින් අපේ තුන්වෙනි යෝජනාව තමයි මේ භාවනා පුහුණුව ජීවිතේ ප්‍රතික්ෂේප කිරීමක් විදිහට දකින්න නැතුව ජීවිතේ යථා ස්වභාවයේ තීරුම අරගෙන වඩාත් කුශලතාපූර්වකව සහ සතුටින් ඔව් සහ සතුටින් ජීවිතයට මූණ දෙන මාර්ගයක් විදිහට නවත අර්ථකථනය කරන එක. විශේෂයෙන්ම වීතරාගී සහ වීත දෝෂී කියන තත්වයන්. රාගයෙන් සහ ద్వේෂයෙන් තොරවීම. ඔව්. ඒක නිකම් හිස් බවක් විදියට නෙමෙයි. ඒ වෙනුවට ශාන්තිය, පැහැදිලිකම, සැබෑ निराமிස සතුටු පිරුණු ධනාත්මක තත්වයක් විදියට අවධාරණය කරන එක. ඔබ ඔය කියන කාරණේට දේශනාවෙන් මැන හොඳම උදාහරණයක් තමයි සිද්ධාර්ථ කුමාරයා ළමා කාලේ වප් මඟුළු උත්සවය වගේ ලෞකික උත්සවයක් මැද්දේ පළවෙනි ධානයට සමවැදුණු කතාව. හරියටම. එතනදී එතුමා ලෝකෙන් පැනලා ගියේ නෑ. ලෝකයේ මැද්දෙන්මයි ශාන්තිය හොයාගත්තේ. සමහර විට ගිහියෙකුගේ ලක්ක ඇතේ ඒක වෙන්න ඇති. ගිහි ජීවිතය කියන සාගරය තුල පොඩි ශාන්ත දූපත් හොයාගන්න එක. ඒක කදිම රූපකයක්. ඒ අදහසම අපිට ප්‍රායෝගික අභ්‍යාසයක් කරන්නත් පුළුවන්. අපි කියමු කුශලතා පූර්වක සම්බන්ධ අභ්‍යාසය කියලා. හිතන්න ඔබ කැමැතිම සින්දුවක් අහනවා. හරි. ඒක සාමිස සුවයක්. ඔව්. ඒක සම්පූර්ණයෙන්ම විදින ගමන්ම ඒ සතුටට විරුද්ධ වෙන්නේ නේතුව. ඒකේ අනිත්‍ය ස්වභාවය දේශනාවේ කියන විදිහට සමුදය වය ධම්මානුපස්සී කියලා මෘදුවෙන් සීපත් කරනවා. ඒක ටිකක් සංකීර්ණයි වගේ නේද? සතුටක් විඳින ගමන් මේ ඒකෙන් නැති වෙන ස්වභාවය ගැන හිතන එක. ඒ සතුටට බාධාවක් වෙන්න බැරිද? හරියට චිත්‍රපටියක් බලන ගමන් මේක තව ටිකකින් ඉවර වෙනවා කියලා හිතනවා වගේ. නෑ, අරමුණ සතුට නැති කරන එක නෙමෙයි. අරමුණ ඇලීමකින් තොරව සතුට විඳින්න පුරුදු වෙන එක. ඔබ කියන උදාහරණය වගේ බරපතලව මේක ඉවර වෙනවා කියලා හිතන එක නෙමෙයි. එතකොට කොහමද? ඒක හරියට ලස්සන දියැලක් දිහා බලන් ඉන්න ගමන් ඒ වතුර නිරන්තරයෙන්ම ගලාගෙන යන බවත්, එකම වතුර බිඳුවක්වත් එකතන රැඳෙන්නේ නැති බවත් පසුබිමෙන් දන්නවා වගේ හැඟීමක් ඒ දැනුවත්කම නිසා දියැලේ ලස්සන අඩුවෙන්දි නෑනේ. තවත් වැඩි වෙනව වෙන්න පුරුවන්. සමහර විට ඒ වගේම සින්දුවක් ඉවර වුණාම අයියෝ ඉවර වුණානේ කියලා ඇතිවෙන දුක අර නොඇලුණු ස්වභාවය නිසා ගොඩක් අඩු වෙනවා. දැන් ඒකේ වටිනාකම තේරෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ වීතරාගී සහ වීතදෝෂී මනසක් එදිනදා ජීවිතයට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා පැහැදිලි කළොත් මේක ජීවිතෙන් පලා යාමක් නෙමෙයි කියලා තවත් පැහැදිලි වෙයි. අනිවාර්යයෙන්ම. රාගයෙන් සහ ద్వේෂයෙන් තොර මනසක් කියන්නේ හිස්, නීරස මනසක් නෙමෙයි. ඒක පැහැදිලි, ශාන්ත, තීක්ෂණ මනසක්. ඕ රැකියාවේදී පීඩන යටතේ හොඳ තීරණ ගන්න, පවුල් අරවුලකදී අනේකාගේ පත්‍යනුත් හිතන්න, දරුවෙකුගේ ප්‍රශ්නයකට ඉවසීමෙන් සවන් දෙන්න. ජීවිතේන ලෙඩ දුකකට, වියෝවකට ශක්තිමත්ව මුහුණ දෙන්න. ඕ, ඒ හැම දෙයකම මේ මානසිකත්වය උපකාරී වෙනවා. එතකොට මේක ජීවිතයෙන් පලා යාමක් නෙමෙයි. ජීවිතය වඩාත් පූර්ණව වඩාත් අර්ථවත්ව ජීවත් වීමේ කලාවක් වෙනවා. එසේනම් අද අපේ සාකච්ඡාව සාරාංශගත කළොත් පළමුව ගැඹුරු ධාන සුවයන් පස්සෙම නොගොස් එදිනෙදා ජීවිතයේ තියෙන සරල निराமிස සුවයන් හඳුනාගෙන ඒවා අගේ කිරීම. දෙවනුව තදබල චිත්ත වේගයන් ආවම ස්වයංක්‍රීයව ප්‍රතික්‍රියා කරනෝ වෙනුවට සරල මානසික ප්‍රතමාධාර ක්‍රම පාවිච්චි කරලා සවිඥානිකව ප්‍රතිචාර දක්වන එක. සහ තෙවනුව දුක්ඛය ගැන මෙනෙහි කිරීම ජීවිතේ එපා කරවීමක් විදිහට දකින්නේ නැතුව ඇලීමෙන් හා ගැටීමෙන් තොරව වඩාත් කුශලතාපූර්වකව ජීවිතයට මුහුණ දීමේ මාර්ගයක් විදිහට දකින්න එක. ඔව් ඒ කරුණ තුල තමයි හරය. ඉතින් මේ අදහස් ඔබගේ ජීවිතයට ගලපා බලා ලැබූ අත්දැකීම් සමග නැවතත් ඉදිරිපත් කිරීමකට අපි ඔබට ආරාධනා කරනවා. ද ඩිබේට් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර වෙන වේදනා, ඒ වගේම සිතිවිලි දිහා බලන භාවනා ක්‍රම ගැන. ඔව්. අපේ මේ කතාවට පදනම වෙන්නේ පූජ්‍ය උඩීරේගම ධම්මජීව හාමුදුරුවන්ගේ දේශනා මාලාවක් ඇසුරින් ලියවුණු ග්‍රන්ථයක්. ඉතින් අපි අද හොයලා බලන මූලිකම ප්‍රශ්නය තමයි මේ පොතේ කියවෙන භාවනා මූලධර්ම ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී වගේ පාවිච්චි කරන්න පුරවන්නේ විශ්වීය මූලධර්ම මාලාවක්ද? එහෙමත් නැත්නම් ඒවා අපි ඉන්න මානසික මට්ටම අපිට දැනෙන දේවල් ස්වභාවය, ඒ කියන්නේ වටපිටාව වගේ දේවල් එක්ක වෙනස් වෙන අවස්ථාවට ගලප ඕන විශේෂිත ශිල්පීය ක්‍රම එකතුවක්ද? මම අද තර්ක කරන්නේ මේ මූලධර්ම වල හරය ඒ කියන්නේ කෝ ප්‍රින්සිපල් එක හැම වෙලාවෙම හැම තැනකදීම යෙදී හැකි විශ්වීය සත්‍යයක් කියන පැත්තෙන්. මගේ ස්ථාවරය නම් ඔය මූලධර්ම කොච්චර ගැඹුරු වුණත් ඒවා ප්‍රායෝගිකව පාවිච්චි කරන විදිහ, ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක අවස්ථාව අනුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියන එකයි. මම හිතන විදිහට නම් සතිපට්ඨානය හරියම දෙන්නේ එක සරල වචනයක. පජානාති. ඒ කියන්නේ වෙන දේ ඒ විදිහටම දැනගන්න එක. හලියට CCTV කැමරාවක් වගේ. ඒක හොඳයි නරකයි කියලා ලේබල් ගහන්නේවත් විනිශ්චය කරන්නෙවත් නැතුව දැන් මට සතුටක් දැනෙනවා, දැන් මට දුකක් දැනෙනවා, දැන් මගේ හිතේ ආසාවක් තියෙනවා කියලා වෙන දේ ඒ මොහොතේම අඳුනගන්න එක. ඉතින් මේක විශ්වීයයි. මොකද ආස්වාස ප්‍රශ්වාසය වගේ නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක් අරමුණු කරගන්න එකේ ඉඳලා හිතට එන ඕනෑම සිතිවිල්ලක් අඳුනගන්න එක දක්වා මේ ක්‍රියාවලිය අපිට ඕනෑම මොහොතක කරන්න පුළුවන්. දේශනාවේ කියවෙන විදියක වේදනාවක් ඇති වුණා කියලා දැනගැනීමෙන්ම ඒ වේදනාව නිසා ඇතිවෙන තරහවෙන් හෝ තණ්හාවෙන් මත්වෙන එක නතර වෙනවා. මූලාශ්‍රයේම තියෙන අර බටහිර මනෝවිද්‍යාත්මක උදාහරණය බලන්න තරුණයෙක් මත්පැන් බොන එක නතර කරන්නේ එයාට තරහ යන හැම වෙලාවකම මට දැන් තරහ ගියන් කියලා සිහිපත් කරන එකෙන් විතරයි. හිතන්නේ ඒක කොච්චර බලවත් සරල විශ්වීය මූලධර්මයක්ද? ඒකට විශේෂ තැනක්වත් විශේෂ වෙලාවක්වත් අවශ්‍ය නැහැ. ඔබ සොලන දේ මට තේරෙනවා. ඒත් මම ඒක දකින්නේ ටිකක් වෙනස් විදිහට. මේ මූලධර්ම කොන්දේසි විරහිතව හැම වෙලෙම යොදන්න පුළුවන් නම් මූලාශ්‍රයේම ඇයි මෙච්චර වර්ගීකරණයන් කරලා තියෙන්නේ? පොතේම කරුණු වෙන් කරලා තියෙන විදිහෙන්ම අපිට මේකේ ඉගියක් හම්බ වෙනවා. උදාහරණයක් විදිහට වේදනාව සාමිස සහ නිරාමිස කියලා කොටස් දෙකකට බෙදෙනවා. සාමිස කියන්නේ හරියට රස කෑමකින් හොඳ සින්දුවකින් ලැබෙන ලෞකික සතුට වගේ. නිරාමිස කියන්නේ ධානයක් වගේ ගැඹුරු මානසික සුවයක්. දැන් රස කෑමක් කනකොට ඒ සතුට දිහා බලන විදිහටම ද පළවෙනි ධානයට සමවේදලා ඉන්නකොට ඒ සුවේ දිහා බලන්නේ. ඒ ක්‍රමවේද දෙක අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕන. ඒ වගේම තමයි භාවනාව පටන් ගන්න සුදුසු තැන් ගැන කියනකොට අධික සැපවත් හෝ අධික දුක්බර තැන් හොඳ නෑ කියලත් සප්පාය ස්ථාන අවශ්‍යයි කියලා දේශනාවේ කියවෙනවා. ඒ කියන්නේ අපේ හිතක හරිම සැපවත් හෝ හරිම දුක්බර පරිසරයක් නෙවෙයි. යම්කිසි සමබර තැනක් අවශ්‍යයි කියන එක. ඒකින්ම පේනවා බාහිර කොන්දේසිත් බලපානව කියලා. මූලාශ්‍රයේන මහසිව තෙරුන්ගේ කතාවත් හොඳම උදාහරණයක් නේ. උන්වහන්සේ දහස් ගානකට බණ කියන උගන්වන කෙනෙක්. ඒත් ඒ කාර්යබහුලකම මැද්දේ තමන්ගේ විමුක්තිය වෙනුවෙන් භාවනා කරන්න වෙලාවක් අවස්ථාවක් ලැබුණේ නැහැ. අන්තිමට ඒකටම කියලා හුදකල වෙන්න සිද්ධ වුණා. මේ හැම දෙයකින්ම පේන්නේ මේ ශිල්පීය ක්‍රම යොදන එක අවස්ථාව මත දැඩිව රඳා පවතිනවා කියන එකයි. ඔබ මතු කරන කරුණු වැදගත්. හැබැයි මට හිතෙන්නේ ඔබ ශිල්පීය ක්‍රමවල විවිධත්වය මූලික මූලධර්මයේ තියෙන විශ්වීයත්වයත් එක්ක පටලවා ගන්නවා. ඕ අපි බලන අරමුණු වෙනස්, සාමිස සැප, निराමිස සැප, දුක, තරහව මේවා වෙනස්. ඒත් මේ හැමදේම දිහා දලන මෙවලම ඒ කියන්නේ පජානාතිව දැනගැනීම කියන සිහිය ඒක නියතයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරියට දක්ෂ කැමරා ශිල්පියෙක් එකම කැමරාවෙන් මඟුල් ගෙදරකුත් අවමඟුලකුත් ප්‍රകൃති දර්ශනයකුත් ඡායාරූපගත කරනවා වගේ අවස්ථා වෙනස් හැඟීම් වෙනස් ඒත් කැමරාවයි ඒක ක්‍රියාත්මක කරන මූල ධර්මයයි එකයි මූලශ්‍රී සදාන් වෙන අර පයත සංකල්පය ගමු ඒ කියන්නේ Tamanට එන දරුණු වේදනාවක් දිහා මේක මගේ වේදනාව නෙවෙයි වෙන කෙනෙකුගේ වේදනාවක් වගේ පිටස්තර විදිහට බලන එක මේකෙන් පෙන්වන්නේ කොයිතරම් තීව්‍ර අත්දැකීමක් වුණත් ඒක දිහා බලන මූලික මූලධර්මය වෙනස් කරන්න පුළුවන් කියන එක නේද? දැනගැනීම කියන මෙවලම විශ්වීයවම බලවත්. මම මේ තර්කයට එකඟ වෙන්නේ නැහැ. මොකද දැනගැනීමේ හැකියාවම අවස්ථාවන්ව වෙනස් වෙනවා. ඔබ කියන කැමර උපමාවම ගත්තොත් හොඳට එළියේ තියෙන තැනක පින්තූර ගන්නවා වගේ නෙවෙයි කළුවර පින්තූර ගන්න එක. ඒකට වෙනම සිටින්ග්ස් වෙනම ස්කිල්ස් ඕන. ඒ වගේ තමයි මූලාශ්‍රේම ආනාපාන සතිය ගැන විස්තර කරන තැන කියනවා අපි සාමාන්‍ය විදිහට ඉන්නකොට ආස්වාස ප්‍රස්වාස දෙක අතර තියෙන හිඩැස, ඒ කියන්නේ අදුක්කම සුඛ ස්වභාවය හඳුනා ගන්න පුළුවන් කියලා ඒත් එකේම කියනවා රණ්ඩු කරන වෙලාවක අපිට ඔච්චර විස්තර බලන්න හම්බ වෙන්නේ නැහැ කියලා. එතකොට කොහොමද පජානාති කියන එක හැම වෙලෙම එක වගේ වැඩ කරන්නේ? රණ්ඩු වෙනකොටත් ආශ්වාස ප්‍රශ්වාස කරනවනේ. ඒත් එක දැනගන්න බැරි නම් දැනගැනීම කියන එකේ ස්වභාවයත් අවස්ථාවනුව වෙනස් වෙනවා කියන එක පැහැදිලි. ඔබ කිව්ව පයතා සංකල්පය කියන්නේත් භාගනාව පටන් ගත්ත කෙනෙකුට ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුරුවන් දෙයක් නෙවෙයි. ඒක ලොකු පුහුණුවකින් පස්සේ ළඟා කරගන්න විශේෂිත මානසික තත්වයක්. ඒ කියන්නේ ඒකටත් විශේෂිත සූදානමක් සහ මට්ටමක් අවශ්‍යයි. ඒක හැමෝටම හැම වෙලෙම කරන්න බෑ. ඒක ඇත්තටම හිතන්න ඕන දෙයක්. ඒත් මම ඒක දකින්නේ මෙහෙමයි. රණ්ඩු වෙන වෙලාවක ආස්වාස ප්‍රස්වාසයේ සියුම් තැන් නොපෙනෙන එකෙන් කියවෙන්නේ මූලධර්මයේ වැරදි කියන එක නෙවෙයි. ඒකෙන් කියවෙන්නේ අපේ පුහුණුව මදි කියන එක. හරියට පිහිනන්න දන්න කෙනෙකුට සාමාන්‍ය තටාක එකයි රළු මුහුදේ පිහිනන්න පුළුවන්. තාක්ෂණය එකයි හැබැයි රළු මුහුද පිහිනන්න වැඩි පුහුණුවක් වැඩි ශක්තියක් ඕන. ඒ වගේ තමයි හිත සංසුන් වෙලාවක සිහියෙන් ඩින්න එක ලේසි හිත අවුල් වෙලාලක සිහියෙන් ඩින්න වැඩි පුහුණුවක් ඕන. ඒත් මූලධර්මයේ ඒකයි. ඔබ මතු කරපු අර සාමිස සහ නිර්ාමිස කාරණය ගමු. මගේ මතය අනුව ඒක අරමුණු වර්ගීකරණයක් විතරයි. ඒ දෙකම දිහා බලන සිහිය කියන මෙවලනෙම එකයි. ලෞකික සැපයක තියෙන අනිත්‍ය ස්වභාවය ඒක නැති වෙලා යනකොට දුකක් ඉතිරි වෙන ස්වභාවය දකින විදිහටම ධාන සැපයක ස්වභාවයත් මේකත් හේතුප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් මේකත් නැති වෙලා යනවා කියලා බලන්න පුළුවන්. මූලික මූලධර්මය වෙනස් වෙන්නේ නැහැ. මට ඊ තර්කය පිළිගන්න අමාරුයි. මොකද දේශනාවේ සාමිස සුඛය කියන එකට නිකම්ම ලෞකික සැපය කියලා අර්ථ දැක්වීමක් දීලා නතර වෙන්නේ නැහැ. ඒක හීන, ග්‍රාම්‍ය, පුහුදුන් අය සේවනය කරන දෙයක් විදිහට වටිනාකමක් දීලා තියෙනවා. නිරාමිස සුඛය කියන එක ප්‍රනීත උතුම් දෙයක් විදිහට දක්වනවා. පොතේම මේ දෙක වෙන් කරලා එකක් පහත් කියලත් අනික උතුම් කියලත් කියනවනම් අපි කොමුමිති ඒ දෙකටම එකම විදිහට එකම මෙවලමකින් සලකන්නේ. මූලාශ්‍රයේම තියෙන බෝසතාණන් වහන්සේගේ උදාහරණය බලන්න. උන්වහන්සේට පළවෙනි ධානය ලැබෙන්නේ වප්මංගුල උත්සවයේ කාර්කශ පරිසරයේ මැද්ද නෙවෙයි එතනින් අයින් වෙලා දඹ ගහක් යටට වෙලා ලැබුණු හුදකලා විශේෂිත අවස්ථාවකදී ඒකෙන් පැහැදිලිවම පේනවා निराமிස තත්වයන්ට ලැඟා විශේෂිත පසුබිමක් සහ අවස්ථාවක් අවශ්‍යයි කියලා. ඒ වගේම පොතේ තියෙනවා මෙහෙම වාක්‍යයක් යම්තාක් දුරකට මනුස්ස හිතක් සාමිස සැපට නතු වෙනවද, ගිජු වෙනවද, ඒ තාක් ඒ හිත निराமிස සැපට අන්ධ වෙනවා, निराமிස සැප තේරුම් ගන්නට බැරි තත්වයකටපත් වෙනවා කියලා. එහෙමනම් අන්ධ වෙච්ච හිතකින් කොහොමද මේ දෙකම එකම මෙවලමකින් දකින්නේ? සාමිස සැපේ ගිලිලා ඉන්න කෙනෙකුට निराமிස සැපේ කියන එක තේරුම් ගන්නවත් බෑ. එතකොට කොහොමද ඒක විශ්පේය වෙන්නේ? ඔබ කියන දේ මට තේරෙනවා. ඒත් මම ඒක දකින්නේ පියවරෙන් පියවර යන ගමනක් විදියට. ඕ සාමිස සැපේ ගිලුණ කෙනෙකුට निराமிස සැප තේරෙන්නේ නැහැ. ඒත් සිහිය කියන මෙවලම මෙන්ම තමයි එයාට Taman ගිලිලා ඉන්න සාමිස සැපේ තියෙන අඩුව, ඒකේ තියෙන අනිත්‍ය බව, ඒකෙන් ලැබෙන తాවකාලික සතුට අවසානයේ දුකක් බවට පත්වෙන හැටි දකින්න පුරුවන් වෙන්නේ. ඒ දැක්ම තමයි ඊළඟ පියවරට, ඒ කියන්නේ निराமிස සැපරක් හොයාගෙන යන්න දොර අරින්නේ. එනිසා මූලික මෙවලම විශ්වයේයයි. ඒක පාවිච්චි කරලා තමයි අපි ඉන්න තැන ස්වභාවය තේරුම් අරගෙන ඊළඟ මට්ටමට යන්නේ. මේකට ආධාරව අපි අකුසල් සිත් පාලනය කරන ක්‍රම දිහා බැලුවොත් මේ කාරණේ තවත් පැහැදිලි වේවි. මූලාශ්‍රයේ ද්වේදාපිතක්ක සූත්‍රය උපටා දක්වමින් කියනවා හිතට අකුසල් විතරකයක් උදාහරණයක් විතර කාම විතරකයක් ආවම ඒක හඳුනාගෙන ඒකේ තියෙන ආදීන වේදිහා බලන්න කියලා. මේක මටත් අනුන්ටත් දෙපක්ෂයටම අවැඩ පිණිස පවතිනවා කියලා කල්පනා කරනකොටම ඒක නැති වෙලා යනවා. මේක හරිව සරල ඕනෑම අකුසල් සිතුවිල්ලකට ඕනෑම තැනකදී යොදන්න පුරම් විශ්වීය ක්‍රමවේදයක් නේද? පුදුමයි නේද? එකම සූත්‍රය ඇතුළෙම එකිනෙකට පරස්පර වගේ පේන උපදෙස් තියෙන එක. ඔබ කියන්නේ ඒ කතාවේ එක කොටසක් විතරයි. ඔබේ කියන ක්‍රමය ඒ උපදේශමාලාවේ එක පියවරක් විතරයි. මූලාශ්‍රයේම අකුසල් විතරකයක් නැසන ක්‍රම පහක මාලාවක් step by step guide එකක් දෙනවා. පළවෙනි එක තමයි ඒ අකුසල නිමිත්ත වෙනුවට වෙන කුසල නිමිත්තක් මෙනෙහි කරන එක. ඒක හරි ගියේ නැත්තම් දෙවනි පියවර තමයි ඔබයි කියපු විදිහට ඒ විතර්කයේ ආදීන වේසලකා බලන එක. ඒකත් හරි ගියේ නැත්තම් තුන්වෙනි පියවර තමයි අසතිය මනසිකාරය. ඒ කියන්නේ ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න උත්සාහ කරන එක. හතරවෙනි එක විතර්කයේ මූල හොයන එක. ඒ එකකින්වත් බැරි නම් අවසාන පියවර විදිහට දිවින් දත තද කරලා දිවෙන් තල්ල උඩු තල්ලේ තද කරගෙන ඒ සිතුවිල්ල මර්ධනය කරන්න කියනවා. මේකෙම පේනව නේද? එක යුනිවර්සල් සොලියුෂන් එකක් නෑ. ඒ වෙනුවට අවස්ථාව අනුව සිතුවිල්ලේ ප්‍රබලත්වය අනුව තෝරගන්න ඕනේ ටූල් කිට් එකක් තියෙන්න කියලා. හරියට සුළු හිසරදයට පැනඩෝල් බිව්වට මයිග්‍රේන් එකකට වෙන බෙහෙතක් ගන්නවා වගේ. රෝග ලක්ෂණයේ බරපතලකම අනුව ප්‍රතිකාරය වෙනස් වෙනවා. ඒක හොඳ කරුණක්. හැබැයි ඒ ටූල් කිට් එකේ තියෙන හැම ටූල් එකක්ම පාවිච්චි කරන්න කලින් පළගෙනම පීවර මොකක්ද? මගේ හිතට දැන් අකුසල් සිතක් ඇවිල්ලා කියලා දැනගැනීම. ඒ පජානාති කියන විශ්වීය පදනම නැතුව අනිත් කිසිම ටූල් එකක් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මූලිකම දේ අත්තිවාරයම විශ්වීයයි. අනිත් ක්‍රම ටික ඒ අත්තිවාරයෙන් උඩ ගොඩනගන දේවල්. මේක චිත්තානුපස්සනාව දිහා බලනකොට තවත් පැහැදිලියි. සරාගම් වා චිත්තං සරාගම් චිත්තන්ති පජානාති ඒ කියන්නේ රාග සහිත සිත රාග සහිත සිතක් යයි දැනගනි. මේක කොච්චර සරල මූලික උපදේශයක්ද? ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක යොදන්න පුළුවන්. ආ දැන් මගේ හිතේ ආසාවක් ඇති වෙලා කියලා ඒක අල්ලගන්නේ නැතුව නිකම්ම බලාගෙන ඉන්න එක. මූලාශ්‍රය පැහැදිලි කරනවා මේ දැනගැනීම තුරින්ම රාගයේ බලය ටිකෙන් ටික අඩු වෙලා යනවා කියලා. අඟුලිමාලගේ කතාව බලන්න මිනිසු මරමර දුවන අඟුලිමාල නතර වුණේ නතරවයන් කියන බුදුවදන ඇහිලා Taman කර කර හිතපු දේ ගැන Tamanගේ ද්වේෂ සහගත දිවීම ගැන ක්ෂණික සිහියක් පහළ ඒ සරල ක්ෂණික දැනගැනීම විශ්වීවම කොච්චර බලවත්ද මට ඒ තර්කයත් එක්ක සම්පූර්ණයෙන්ම එකඟ වෙන්න බෑ දැනගැනීම අවශ්‍යයි ඒකට මම එකඟයි ඒත් දැනගත්තට පස්සේ මොකද කරන්න කියලා එක තමයි ප්‍රශ්නේ දැනගැනීමෙන්ම විතරක් ප්‍රශ්නේ විසඳෙනවා නම් අර කලින් කියපු පියවර පහක් අවශ්‍ය වෙන්නේ නැහනේ. ඒ පියවරවල් තියෙනවා කියන්නේම දැනගැනීම විතරක් හැම වෙලෙම ප්‍රමාණවත් නෑ කියන එක. අනික චිත්තානුපස්සනාව ඔබ කියන තරම් සරල හැමෝටම එකපාරටම පටන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. පොතේම බොහොම පැහැදිලිව කියනවා ආධුනික යෝගාවචරය බොහොම කලාතුරකින් තමයි චිත්තානුපස්සනාවෙන් භාවනාව පටන් ගන්නෙ. කායානුපස්සනාවෙන් තමයි භාවනාව පටන් ගන්නෙ කියලා. ඇයි ඒ? මොකද හිත කියන එක ඊට වඩා සූක්ෂමයි. ඒක අල්ලගන්න පුහුණුවක් ඕන. කායානුපස්සනාවෙන් හිත ටික හික්මව ගත්තට පස්සේ තමයි චිත්තානුපස්සනාවට යන්නේ. ඒකෙම පේනෝනේ ඒක යම් මට්ටමකට ආවට පස්සේ යොදන ශිල්පීය ක්‍රමයක් මිසක් ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක යොදන්න පුඩන් දෙයක් නෙවෙයි කියලා. රාගය, ద్వේෂය වගේ ගොරෝසු සිතුවිලි අඳුනගන්නට ලේසි ඇති. කෙනෙකුට හැම වෙලෙම කරන්න පුළුවන්ද? ඒකට නිශ්චිත පුහුණුවක් සහ මානසික මට්ටමක් අවශ්‍යයි. ඔබ ගෙන ආපු අඟුලිමාලගේ උදාහරණය බලවත්. ඒත් එක බුදු කෙනෙකුගේ මැදිහත් වීමක් එක්ක සිද්ධ වෙච්ච අතිශය විශේෂිත අවස්ථාවක්. සාමාන්‍ය කෙනෙකුට තමන්ගේ තරහව උච්චතම අවස්ථාවේදී බාහිර බලපෑමක් නැතුව ඒ වගේ ක්ෂණික සිහියක් ඇති කරගන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. මේ සංවාදයේ අවසානයේ මගේ ස්ථාවරය තවත් පැහැදිලි විනා මම හිතන්නේ දැනගැනීම හෙවත් පජානාති කියන මූලිකම මෙවලම විශ්වයයි. සූත්‍රයේ තියෙන සාමිස, निराමිස, වික්ඛිත සංගීත වගේ වර්ගීකරණයන් ඔක්කොම ඒ විශ්වයේ මෙවලමෙන් අපි බලන්න ඕන දේවල් මොනවද? අපේ හිතේ තියෙන විවිධ තත්ත්වයන් මොනවද කියන එකේ විස්තරයක් විතරයි. ඒක හරියට සිතීමක් වගේ. සිතීමේ විවිධ නගල ගම් කඳු තිනවා. ඒත් ඒ හැම තැනකටම යන්නේ අපි එකම වාහනයකින් ඒ වාහනය තමයි සිහිය. සමහර තැන්වලට යන්න අමාරුයි. ඒකට වාහනේ හොඳක පදවන්න පුරුදු වෙන්න ඕන. ඒත් වාහනේ ක්‍රියාත්මක වෙන්න මූලධර්මය වෙනස් වෙලේ නැහැ. ඒ නිසා මූලික මූලධර්මයේ සරලයි, බලවත් සහ විශ්වීයයි. හ්ම් මගේ අවසාන නිගමනය නම් මූලධර්මය පොදුවේ තිබුණත් ඒක ප්‍රැක්ටිස් කරන විදිහ ඒ කියන්නේ ටෙක්නික්ස් සම්පූර්ණයෙන්ම අපේ මට්ටම අපි මුහුණ දෙන අත්දැකීමේ ස්වභාවය සහ බාහිර පරිසරය මත රඳා පවතිනවා කියන එකයි. මහසිව තෙරුන්ගේ කතාවෙන් පේන්නේ ඒකට නිශ්චිත අවස්ථාවක් ඕන කියලා. අකුසල් සිත් මර්ධනය කරන්න දෙන පියවරෙන් පියවර උපදෙස් මාලාවෙන් පේන්නේ එකම ප්‍රශ්නයට උනත් විවිධ අවස්ථාවල විවිධ පිළියම් අවශ්‍යයි කියලා. කායානුපස්සනාවෙන් පටන්ගෙන චිත්තානුපස්සනාවට යන්න කියන එකෙන් පේන්නේ අපේ මට්ටම අනුව ශිල්පීය ක්‍රම වෙනස් වෙන්න ඕන කියලා. ඒ නිසා සූත්‍රයෙන් අපිට ලැබෙන්නේ හැම අගුලකටම ගැලපෙන එකම විශ්වීය යතුරක් නෙවෙයි විවිධ අගුල්වලට ගැලපෙන යතුරු පොකුරක්. කොහොම වුණත් මේ විදිහට දෙපත්තකින් බලනකොට තමයි මේ ඉගෙන්වීම් වල තියෙන ගැඹුර අතරම තේරෙන්නේ. එකම කරුණ දිහා කොයිතරම් වෙනස් විදිහට බලන්න පුළුවන්ද කියන එක පැහැදිලි. ඒක ඇත්ත. අවසාන වශයෙන් මේ මූලධර්ම Tamanගේ ජීවිතයට ගලපගන්නේ විශ්වයේ මූලධර්මයක් විදිහට හැම වෙලේම පාවිච්චි කරලද නැත්නම් Taman ඉන්න අවස්ථාවට Tamanගේ මට්ටමට ගැලපෙන විදිහට මේ යතුරු පොකුරින් අවශ්‍ය යතුරු තෝරගෙනද කියන එක තීරණය කරන්න ඕන මේ ගැන හිතන ශ්‍රාවකයාම තමයි.